මම හිතන හැටියට මගේ අවබෝධය හැටියට මේ රටේ ජාතික ආරක්ෂාවට ඉතාම භයානක තර්ජනයක් එල්ලවිලා තියෙනවා. මම මේ මගේ මත ප්‍රකාශ කරේ මම කිසිම දේශපාලන කණ්ඩායමකට මතවාදයකට සම්බන්ධ පුජ්‍යලෙක් නෙමෙයි සම්පූර්ණ ස්වාධීන පුජ්‍යලෙක්. මම මගේ දැනුම අවබෝධය මම සියලු දෙනාට එක විදිහට දීලා තියෙනවා. සියලු පක්ෂ මගේ ප්‍රයෝජන අරන් තියෙනවා මානවික කඩවීම වල. සියලු ජාතියේ සොජා තියෙනවා. මම සිය ගාණක් LTT ක්‍රියාකාරී හිරේ ඉන්න කට්ටියට මම නීති ආධාර දීලා තියෙනවා නඩු 100 ගානකට. ඉතින් මට බෑක්ස් හක් නඩුව කියන පුළුවන් මම මේ සම්පූර්ණ ස්වාධීන මත මම ප්‍රකාශ කරනවා. දැන් මේ සමස්තයක් වශයෙන් අපි අරන් බලන්න මොනවද මේ කරන්න හදන්නේ කියන එක. ඉස්සෙල්ලම දැන් යෝජනාව මොකද්ද? ත්‍රස්තවාදී මර්ධන පනත හා ජාතික මහජනාරක්ෂක පනත අයින් කරන්න කියන එක තමයි ඒක යෝජනාවක්. ගෙනල්ලා දෙනවා. මහජන ආරක්ෂක පනත කියන එක ඒ ගැන කතා කරන එක්සත් ජාතික සංවිධානයේ තියෙන අයිතිය මොකක්ද? විදේශී රටවල් වල තියෙන අයිතිය මොකක්ද? ඒ කාටවත් ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ. මොකද හැම රටකම තියෙන මහජන ආරක්ෂක පනත. මහජන ආරක්ෂක පනතේ තමයි ඒ රටේ පැවැත්මට එළවෙන තර්ජන මැඩපැවැත්ම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයන් මහජන ආරක්ෂක පනත යටතේ. අපේ රටේ මහජනතාවට අවශ්‍ය කරන සේවාවන් පවත්වාගෙන බැරි තත්ත්වයක් උද්ගත වුණොත් ඒ සඳහා අවශ්‍ය කරන විධිවිධාන පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේ. මේ මහජන ආරක්ෂක පනත මේ රටේ නිදහස් ආණ්ඩුවේ පනවපු පනතක් නෙමෙයි. මේක 1947 ඉඳලා ක්‍රියාත්මක වෙන පනතක්. ඒ යටතේ තමයි හදිසි තත්ත්වයක් රටේ උද්ගත වෙනකොට අවශ්‍ය කරන හදිසි නීති ප්‍රකාශයටපත් කළා රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන පියවර ගන්න ඒ යටතේ. මේක අයින් කරන්නයි කියලා යෝජනා කරනවා. මේක සංශෝධනය කරන්නයි කියලා යෝජනා කරනවා. ඒක ත්‍රස්තවාදී මර්ධන පනත. ත්‍රස්තවාදී මර්ධන පනත කියන එක අපේ රටේ තියෙන ත්‍රස්තවාදී මර්ධන පනත ඊටාම ලිහිල් දෙයක් වෙනත් රටවල තියෙන ත්‍රස්තවාදී මර්ධන පනත් එක සල්කා බලනකොට. දැන් ඉන්දියාවේ තියෙන ත්‍රස්තවාදී මර්ධන පනත, සිංගප්පූරේ තියෙන ත්‍රස්තවාදී මර්ධන පනත, මැලේසියාවේ තියෙන සිංගප්පූරේ ත්‍රස්තවාදී මර්ධන පනත, ඒවා ජාතිකාර නීති රීති ඒවා නම් බැලුවහම අපේ ත්‍රස්තවාදී මර්ධන පනත ඇත්ත වශයෙන්ම බොහොම ලිහිල් දෙයක්. මොකද වෙන රටවල් වල දේශපාලන මතධර්ම මිනිස්සු ඒ රටේ තියෙන ජාතිකාරක්ෂා නීති යටතේ අවුරුදු ගණන් කිරේ තියන්න පුළුවන්. සිංගප්පූරුවේ එහෙම තිබ්බ අවුරුදු 20 ගණන් කිරේ තිබ්බා. මැලේසියාවේ කිරේ තිබ්බා. කරපු වැඩකින්ද නෙමෙයි. ඒ ධර්ම මතේ ආණ්ඩුවේ මතයට වෙනස් නිසා. නමුත් එහෙම දෙයක් අපේ රටේ කවදාවත් ඇති වුණේ නැහැ. නිසා මේ මේ සම්පූර්ණයෙන්ම මේ මේ මේ ජාතික ආරක්ෂක සඳහා ක්‍රියා කිරීමට තියෙන නීති රීති යාන්ත්‍රණය එහෙම් පිටිම හොස් කරන්න හදන්නේ. එතකොට මේ රට බෙදීමේ ක්‍රියාමාර්ගයක ආවොත් ඒකට විරුද්ධව ක්‍රියා කරන ආයුධයක් අපිට නැති වෙනවා. කෙනෙක් අත්අඩු ගන්න විදියක් නැහැ. ප්‍රශ්න කරන විදියක් නැහැ. රටේ සාමාන්‍ය විද්‍යාර්ථිට පැය 20ට තියාගන්න පුළුවන්කම තියෙනවා. අත්අඩංගු. එහෙම කතා කරන අතරේ ඒ ත්‍රස්තවාදී මර්ධන පණ අද පාවිච්චි කරනවා ත්‍රස්තවාදයට විරුද්ධව අද පාවිච්චි කරන්නේ හමුදා නිලධාරීන් ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ අත්අඩංගුවට තියාගෙන ඉන්නේ. එක්නටි කොට සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගන්න නිලධාරීන් ඔක්කොම ඉරේ තියලා තියෙන්නේ ත්‍රස්තවාදී මර්ධන පනත විදුවන. ඒගොල්ලෝ ත්‍රස්තවාදී නෙමෙයි. ත්‍රස්තවාදී නෙවෙන අය හිරිහැරපත් කිරීම සඳහා මේ ත්‍රස්තවාදී මර්ධන පනත පාවිච්චි කරනවා. එහෙම කතා කරන ආණ්ඩුවක් තමයි ඒව ගැන කතා නොකර මිසු තමයි අද මේ කතා කරන්නේ. ත්‍රස්තවාදී මර්ධන පනත අයින් කරනවා කියලා. මොකද මේක අයින් කරාම කොටි සංවිධානය මොනවා කරත් ආපහු කොටි සංවිධානය වුණත් ඒවට විරුද්ධව ක්‍රියා කරන යාන්ත්‍රණයක් ආයුධයක් මේ රටේ ආරක්ෂාවක් නැති වෙනවා. ඒ නිසා ඒක ඊටාම බිහිසුණු කාරණයක්. අනිත් පැත්තෙන් අද බලන්න ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒකවල පොදු සමාවක් දෙන්නේ කියලා. මේ පොදු සමාවක් දීම නීතියට අනුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජනාධිපතිට ජනාධිපති බලතලයටත් ඒක කරන්න බෑ. ජනාධිපති පුළුවන් කෙනෙක් වැඩිකාරකට පස්සේ ඒ වර්ධිකාරකරු කුජ්ජිරයාට විශේෂ ජනාධිපති සමාවක් දෙන්නේ. ඒක කරන්න පුළුවන්. නමුත් මේ නඩු තියෙන නඩු අහන්න තියෙන ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව දෙන්න බෑ. එහෙම එකක් අයින් කරන්න බෑ. අද යෝජනා කරන එක කරන්නේ කියලා. ත්‍රස්තවාදීන් සියලු දෙනා ලොට්ට දාන්න කියලා. මම ඒකත් එක්ක මම කියනවා මම මේ නඩු වල මම සෑහෙන මම නඩු 200ක් විතර LTT කට්ටිය වෙනුවෙන් කරා 2009 ඉඳලා 2012 වෙනකම්. නඩු 200ක් විතර මම කරා. ඒකදී මම උසාවියෙන් කියා හිටියේ මේ මිනිස්සු අත්තරු ගත්තට පස්සේ මේ නවුරු ගන්න ගත කරලා තියෙනවා මේ අය එක්ක පුනරුත්ථාපනය වරදක් කළා තියෙනවා නම් නීතිය නටවන දඬුවම් කරන්න. එහෙම නැත්නම් පුනුත්තාපට යවන්න. ඒ මගේ ඉල්ලීම පිටල් සුප්‍රීම උසාවිය නියෝග කළා නීතිපතිතුමා අති විශාල පිරිසක් පුනරුත්ථාපනය සඳහා යවුවා. සුළු පිරිසක් තෝරගත්තා ඒගොල්ලෝ සාක්ෂි තියගෙන නඩු දාන. අන්නේ නඩු දාන තරම් සාක්ෂි තියයි කියන පිරිස තමයි අද මේ නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. මේක මහා භයානක තත්වයක්. මේ ඒ විතරක් නෙවෙයි තව මේකේ කාරණා තියෙනවා සමහර වාර්තාවලට අනුව පුනරපණය වෙලා නිදහස් කරාට පස්සෙත් ආපහු ගිහලා ත්‍රස්තවාදී කටයුතු කරලා අතට වරන් ඉන්න සමහර පුජ්‍යලයෝ ඉන්නවා. ත්‍රස්තවාදී මර්ධන ඒකකයේ මගින් සීඇඩිය මගින් එහෙම කොටස් අතට වරන් තියෙනවා. අන්න ඒ කට්ටිය කොහොමද ඩොට දාන්නේ කියලා මේ කියන්නේ. ඉතින් මේක ජාතිකාර්ශව තර්ජනයක් නෙමෙයි. මගේ හැඟීමට නම් මේක ඉතාම බිහිසුණු තර්ජනයක්. එතකොට ඒක ඒ විතරක් නෙවෙයි ත්‍රස්තවාදීන්ට උදව් කරන සංවිධාන රාශියක් අත්අඩු අරගෙන තිබුණා. මේ ආණ්ඩුව බුද්ධයන් සමගින් හඳුනාගෙන තිබුණා. ඒ අනුව තමයි 2013 හෝ 14 අවුරුද්දේ අර සංවිධාන 40 ගණක් තහනම් කළා 400 ගණන් පුජ්‍යලෝ තෝරගත්ත පුජ්‍යලෝ නම් කරේ තහනම් කරපු පුජ්‍යලෝ හැට රටකොඩ වෙහින් තහනම් කරපු පුජ්‍යලෝ හැටියට. අද එයි තුනෙන් දෙකක් විතර ආපහු රටන අවසර දීලා තියෙනවා. මේ අය හඳුනගත් තත්ත්වවාදී. මේගොල්ලෝ කෙලින්ම සමහරක් අය මේ මේ ක්‍රියාවට ආධාරණ වල දීපය. මුදල් එක්කහු කරපොය. අවියවුද එක්කහු කරපොය. ඒ පිස්සුවට තමයි මේ අවසර දීලා තියෙන්නේ එන්න කියලා. ඒ විතරක් නෙමෙයි මේක කෙලින්ම බෙදුම් වාද වෙනුම කතා කරනවා. මේ රට ඊළමක් ඕන, රට දෙකට වෙන්න ඕන, උතුරට වෙනම පාලනයක් ඕන, උතුරට එකට එක්කහු කරන්න ඕනේ කියලා කතා කරන මිනිස්සුලා මේ එක්කහු ගේන්න හදන්නේ. ඉතින් මේක ජාතිකාර්යය තරේ නැති වෙයිද? මගේ හැඟීම හැටියට නම් මේක ඉතාම බිහිසුණු තර්ජනයක්. ඒ විතරක් මම මේකේ තව එකක් දකින්න දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පුරවැසි භාවය දෙන්න හදනවා. ද්විත්ව පුරවැසි භාවය දෙන්න ලංකාවේ. දැන් ද්විත ප්‍රෝසිභාවය දෙනකොට ඔයගොල්ලෝ රහසක් නෙවෙයි පහුගිය කාලෙත් කොටි සංවිධානයේ මුදල් දිය දොල මෙහි ඉඩ කඩම් ගන්න. වතු ගන්න. කම්පැනි වල ආයෝජනය කරනවා. එතකොට මේ රටේ ආර්ථික පාලනය කරන්නේ කවුද? කොටි සංවිධානය. කොටි සංවිධානයේ සම්බන්ධ පිරිස් වලට මේ රටේ සමස්ත ආර්ථිකය පාලනය කිරීම අවස්ථාවක් සැලසෙන මේක තුලින්. රට සල්ලි ඕනේ කියලා විදේශීය ආයෝජන ඕනේ කියලා මේ වගේ දේවල් කිරීමේ ප්‍රතිඵලය වෙන්නේ අනිවාර්ය ප්‍රතිඵලය වෙන්නේ රට ඉතාම බිහිසුණු අනතර ලක්ෂණය කියන එක තමයි මගේ හැඟීම වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ විදේශ පුරේශභාවය දිය යුතු තෝරගත්ත පිරිස දෙන්නාට කමට මේක එහෙම නෙමෙයි. දැන් මේක 2001 දී දහනම් කළා තිබුණා. මොකද මේ රට පැහැදිලි අනුරක් වෙන නිසා අද හෝල්සේල් දෙනවා. දැන් පහුගිය දවස්වල මම කියන්නේ 3000කට දීලා තිබුණා. 3000 නෙමෙයි ඔය විදේශ වල ඉන්න සියලු කොටි ත්‍රස්තවාදීන්ට පුරාකම තියෙනවා. මොකද එහෙදි හම්බ කරන එක විශාලයෙන් හම්බ කරනවා. මම ඒ කියන්නේ මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. කොහොමද ඒවයි සලකන්නේ කියලා. මගේ කන්තෝරේ වැඩ කරපු අය 25ක් 30ක් විතර ඉන්න විදෙර විදෙරටවල. ඒගොල්ලන්ගේ ජීවිතේ මම දැකලා තියෙනවා. මේ රටේ මොනම දෙයක් නැතිව තියෙන මිනිස්සු එංගලන්ත ඒ රටවලින් දෙන සහනාධාර උඩ විශාල පොහොසතුන් බවට පත් වෙලා ඉඳලා කෙටි කාලයක් තුළ. මොකද එංගලන්තේ පවුම් 40ක් දෙනවා ඒ කාලේ පවුලක නඩත්තුවකට ආණ්ඩුවේ. පවුම් 40 කියන්නේ අපේ සල්ලි වෙන ගණන් බලන්න කොච්චරද කියලා. සතියකට. එක්කෙනෙකුට. පවුලේ පස් දෙනෙක් වෙයි පස් දෙනාටම ගෙවන ඒ ගාන. ඩෝල් එක හැටියට. ඉතින් ඒ විදිහට හම්බ කරපු ඒ වගේ රසවල් 10ක් විතර කරනවා. මේගොල්ලන්ට රසවල් 10ක් විතර කරන්න පුළුවන්. මොකද ඒ රටවල මිනිස්සුන්ට ඒක කරන්න බෑ. ලියාපදිංචි නෙමෙයි මේගොල්ලෝ කරන්නේ. මේ විශාලසේ මුදල් හම්බ කරන. මේ වගේ හොර ජාවරම් කරන. මත්කුරු ජාවරම් මේ සමහරගේ සම්බන්ධයකින් රහසක් නෙමෙයි. මත්කුරු ජාවරම්. පුජ්‍යල ජාවරම් මේ රට යැවීමට සම්බන්ධයකින් රහසක් නෙමෙයි. මේ දේවල්. ඒ වගේ සමාජ විරෝධී වැඩ කළා මුදල් ලැබෙන පිරිස් මේ අතරේ ඉන්නවා. ඒ පිරිසත් මේවා කට්ටියත් එක්ක ඉන්නවා. අර වෘත්තීය වශයෙන් ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි ඒගොල්ලන් කමක් නැහැ. වෘත්තීය වේදී. එහෙම නෙවෙන ඊටාම සැකකටයුතු ආකාරයේ මුදල් උපයන ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධ උදවිය පවා මේක මුවාවේ පැමිණීම අවදානමක් තියෙන එක රට ඊටාම බිහිසුණු අතුරක් වේ කියන තමයි මගේ හැඟීම. ඊළඟට මේ උතුරේ හමුදා කඳවුර සම්පූර්ණ ඉවත් කරන්න කියන ඉල්ලීම. දැන් මේක කරගෙන යනවා. සම්පූර්ණ. වෙන එකක් තියා හමුදා නිලධාරියෙකුට උතුරේ ආණ්ඩු කරම දරන්න බෑ. දැන් ජී චන්සුර කියන්නේ හමුදා හිට පිටාම ජනප්‍රිය නිලධාරියෙක්. එතුමාගේ කාලේ මම යාපනයේ ගිහිල්ලා හමුවේ හමුදා කඳුර මම වැඩසටහන් කළා තියෙන හමුදා නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට හරිම ජනප්‍රිය නිලධාරියෙක්. ඒ ජනප්‍රිය හමුදා නිලධාරී උතුරේ ඉන්නවට මේගොල්ලෝ කැමතිද? මේගොල්ලන්ට ඕන කළා තියෙනවා ඒ හමුදා පාලනය හමුදා මේ හමුදා පැවැත්ම සම්පූර්ණ උතුර ඈත් කරන්න. මෙහෙම ඉල්ලන්න ඉල්ලීම කරන විදේශ රටවල අයිතියක් තියෙනවා. කොන්ට්‍රාක්ටර් අයිතියක් තියෙනවා. ඉන්දියාවට පුළුවන් දේ ඉල්ලීම කරන්න. ඇමරිකාවට පුළුවන් දේ ඉල්ලීම කරන්න. අපේ රටේ හමුදාගතවරු ඉවත් කරන කියන්නේ මිනිස්සු 1945 ඉඳලා ඔකිනාවල ඇමරිකාන කඳුරක් තියෙනවා. 45 ඉඳලා යුද්ධ වෙච්ච දවසේ ඉඳලා ඔකිනාවල. ඔගේ ලෝකේ පුරා හමුදා කඳුරු පවත්වගෙන රටවල් අපේ හමුදාවට කියන යුද්ධෙන් යන්න අවුරුදු 10 ගියේ නෑ තාම අවුරුදු 6යි ගත වුණේ. ඒ ත්‍රස්තවාදී මූලස්ථානයේ පැවති ප්‍රදේශයේදී හමුදා කඳුරු ඉවත් කරගන්නේ. මේවා රටේ පැවැත්මට ජාතිකාර තර්ජනයක් නෙමෙයිද? මේවා මේ සියලු ක්‍රියා ඊටාම බිහිසුණු තර්ජනයක් වෙයි කියන එක තමයි මගේ හැඟීම. ඉතින් මේවා කරන අතරේ අනිත් පැත්තෙන් කිසිම රටක් නොකරන ආකාර දේවල් කරනවා. එක්සත් ජාතීන්ගෙන් ලේබල් එක ගහගත්ත කවුරුත් සුද්දෙක් ආවනම් ඌට කියලා පෙන්නනවා ලංකාවේ තියෙන හමුදා කඳුරු අභ්‍යන්තර. මොන රටේද මේව කරන්නේ? මේව කරන්න පුළුවන්ද? රටක ජාතිකාරකව ගෙනියන්න පුළුවන්ද? ඒ වගේම බුද්ධි අංශය දුර්වල කිරීම. ඒක රටකට කරන්න පුළුවන් ඉතාම බිහිසුණු දේ තමයි රටක බුද්ධි අංශය විනාශ කරා කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ මේ හිටපු ආර්ස් කැමැතුමා මාරපණ මහත්මයා ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරා. එතුමා ප්‍රකාශ කරා පොලිස් නිලධාරීන්ගේ තියෙන මේ පැනලා දීමේ වමනාව නිසා මිලෙනියම් සිටේ එළිදරව් කරයි කියලා. ඉතින් ඒකම තමයි මේ සිද්ධ වෙන්නේ. ඇත්ත වශයෙන්ම මට FC idea ගැන මට ඒ වගේ හැඟීම් එතන මේ සමහර නිලධාරීන් ගැන මට ඒ වගේ හැඟීමක් තියෙනවා මගේ පෞද්ගලික හැඟීම තමයි මේ අය පැනලා දෙනවා පැනලා දෙන්නේ මොනවටද මොන හරි දෙයක් කඩා ගන්න මේ ඉන්න පාලකවරේ රවටලා මොන හරි දෙයක් කඩා ගැනීම සඳහා පැනලා දෙන පිටසක් අද බිහිවෙලා තියෙනවා මොකද අලුකෝසෝ පිටසකුත් බිහිවෙලා තියෙනවා කියන තමයි මගේ හැඟීම ඒ සඳහා ඕන පර වැඩ කරන සූදානම් නිලධාරී පිටසකුත් මේක අතර බිහිවෙලා තියෙනවා මම නංගන් කියන්නේ නැහැ මගේ මගේම මට තියෙන මේ තක්සේරු ඒ වගේ ඒ සඳහා අවකාශ ඔක්කොම සලසලා තියෙනවා ඉතින් මේව ජාතික ශාසනයක් නෙමෙයිද? හමුදාව දුර්වල කරන හමුදා බොන්දියස්සේ දුර්වල කරනකොට හමුදා නිලධාරීන්ගේ ධෛර්ය හීන වෙන විදිහ වැඩ කටයුතු කරනකොට රජයෙන් පාවර රාජකාරී කිරීමේ ප්‍රතිවිපාකයක් වශයෙන් අන්තිමට හිරකඳුර ළඟින්න වෙනකොට FCR කියලා ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා දවස් ගණන් ගෙනලා ප්‍රශ්න කරනකොට මොන නිලධාරියද හෘදේ සාක්ෂියට එකඟව රටවෙන කටයුතු කරන්නේ මේවා සම්පූර්ණයෙන්ම ජාතික ආරක්ෂාව දුර්වල කිරීම කියලා තමයි මම දකින්නේ. සිරිසේන මහත්තයා මොනවා කිව්වත් අපේ ජනතුව මොනවා කිව්වත් මම ඒක බලා ගන්නවා කියලා. එතුමාට බලා ගන්න බෑ. එතුමා තමයි මේ ඔක්කොට වග කියන්නේ. මේ සියලු විනාශයන්ට වග කියනවා එතුමා. මේවා කිසිම රටක දේශප්‍රේමයේ ගෑවිච්ච මිනිස්සෙක් කරන දේවල් නෙමෙයි මේවා. රටක් ගැන හැඟීමක් තියෙන කිසි මිනිස්සෙක් මේක දේවල් කරන්නේ නැහැ කියන එක තමයි මගේ හැඟීම. මම මේක කතා කරන්න මම කිසිත් පැකිලෙන්නේ නැහැ. මොකද මගේ මගේ හෘදයාංගම හෘදේ සාක්ෂිය අනුව මේ කතා කරන්නේ. ඒ විතරක් නෑ මට මේකට තවත් මේකේ තවත් බිහිසුණු අන්තරක් මම දකිනවා. සීපා ගිවිසුම ගැන දැන් කතා වෙනවා. දොස්තර මහත්තයත් මම දැකලා කතා කරන සීපා ගිවිසුම ගැහුවොත් එහෙම ලංකාවේ දොස්තරලට රස්සාව නැති වෙනවා කියන කතාව. දොස්තරලට සියලු අංශවල රස්සාව නැති වෙනවා. සීපා ගිවිසුම ගැහුවා. සීපා ගිවිසුම ඒක එකක්. මොකද සේවාංශය අතරින් අපට වඩා ඉන්දියාව බොහොම සංවිධානාත්මකයි. සියලු අංශ. ඒ සියලු අංශවල සේවා සේවාව සපයන්නේ ඒගොල්ලන්ට සංවිධානාත්මක සැලැස්මක් තියෙනවා. කොටිම කොච්චර තත්ත්වයක්ද කියලා මම ඔයගොල්ලන්ට කිව්වත් මම කියන්නම් ඉන්දියාවේ එක විශ්වවිද්‍යාලයක ඉන්න අපේ මුල් රටේ ඉන්න විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට වඩා මගේ දුව ඉගෙන ගත්තා පුණේ විශ්වවිද්‍යාලය 999 මම ගියේ බලන්න එතකොට පුණේ විශ්වවිද්‍යාලේ විතරක් ශිෂ්‍ය ශිෂ්‍යාව 54000ක් ඉන්නේ පුණේ එක විශ්වවිද්‍යාලයක එක බුණ කියන්නේ ලොකු නගරයක් නෙමෙයි පුණේ විශ්වවිද්‍යාලේ විතර 54000ක් හිටියා ඒ අවුරුදු ශිෂ්‍ය ශිෂ්‍යාව ඉන්දියාවේ ඉතින් ඒ වගේ අතිවිශාල බුද්ධිමත් පිරිසක් ඉන්දියාවේ බිහි කරනවා ඒ කට්ටිය මෙහි ඇවිල්ලා අපේ සේවාව ඔක්කොම අල්ලනවා කියන එක ඒ අනතුර තියෙන. ඒකත් ජාතික සැලෙන්ට තියෙන. අනිත් පැත්තේ මම පාලම දැම්මොත් එහෙම දැන් ඒක යෝජනා කරනෝනේ ගුවන් පාලමයි මූදු යටින් උමං මාර්ගයයි දුම්රිය මාර්ගයයි මේ ටික ඔක්කොම දැම්ම පොඩක් හිතන්න බලන්න මොනවට මේ රට වෙන්නේ කියලා. මේ රට ඉන්දියානු යටත් විද්‍යාව පියම වළක්වන්න පුළුවන්කම ලැබෙන්නේ කවදාවත්. මොකද ඉන්දියාවද ලක්ෂ ගණන් ඉන්න ලක්ෂනේ කෝටි ගණනක් ඉන්නවා. අන්තිම අසරණ ඔයගොල්ලෝ ඉන්දියාවට කියන්නේ දකින්න නැතිනේ. කොයිතරම් මේ අර කුකුල් කූඩු වගේ ඉවල් ඉන්නවද කියලා. රස්සාවක් නැතුව, ඉඩ කඩමක් නැතුව, මොකක්වත් නැති ජීවන මාර්ගයක් නැතුව. ඒ විසි හොගාලා මෙහෙට එන්න පටන් ගන්නවා. එක්දා මේක ඉතින් මම තව එක කාරණයක් කියන්නේ මේක මේ අලුත් යෝජනාවක් නෑ මින්ජර් පාලනදාන කියන මේක 2003 දී අපේ හිටපු මේ අගමැතිතුමා ප්‍රකාශ කරන්න විතුනාට ප්‍රකාශ කරලා මේ පාලම දාන්න ඕනේ කියන අදහස. එදා කෝටි 46000ක් කියලා වියදම් එස්ටිමේට් එකක්. කෝටි 46000 එදා. අද මම දැන් කොච්චරද කියලා. ඒ පාත් දැන් ඒ දවස්වල පත්තරවල ප්‍රචාර ප්‍රවෘත්ති පළ කරා ඒ අවුරුදු 2003 වෙනකොට ලංකාවේ වීසා නැතිව විදේශිකයෝ 60000ක් ඉන්නවයි කියලා. අද ඒකේ 2003. අද ඊට අවුරුදු 12කට පස්සේ මම දන්නේ නැහැ කොච්චර කී ලක්ෂයක් ඉන්නවද කියලා විදේශිකයෝ. දැන් මේක දැම්මට පස්සේ හිතන්න මම තත්ත්වය මොකක් වේද කියලා. මේ රටේ තරුණ තරුණියන්ට රස්සාවක් හොයාගන්න මේ රටේ නම් වෙන්නේ සියලු දෙනා මේ රට අර යන තත්ත්වයක් එක්ක. ඒ කියන්නේ ඊටාම බිහිසුණු තත්ත්වයකට මේ රට ගෙනියනවා කියන කාරණේ මම මගේ විශ්වාසයට මම පළ කරනවා මේ සඳහා සියලු දෙනා මේ රට ගැන යන්ත්‍ර අංශු මාත්‍ර ආදරයක් වෙන සියලු දෙනා මේ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා පෙරට ආයුධය කියන එක තමයි මගේ මතය. ඒ වගේම මම විශ්වාසය පළ කරනවා දැන් මේ හමුදා නිලධාරීන් බුද්ධිංශ නිලධාරීන් අත්අඩුපතල ඉන්න ඒ නිලධාරීන්ට පිළිහිටවීම සඳහා මේ රටේ අධිකරණයේ හමුවේ යමක් කරන්න පුළුවන් දේශප්‍රේමී නීතිඥ සියලු දෙනා ඒකරාශී වීදෝකින් ඉල්ලීමක් මම කරනවා. ඒ කට්ටිය සංවිධානගත වෙලා මේ අයට නීති ආධාර සපයලා මේ අය ආරක්ෂා කරන්න මෙයාගේ ධෛර්යය බිඳෙන්න නොදී කටයුතු කිරීමේ වැඩ පිළිවෙලකුත් සංවිධානය කළ යුතුයි කියන මතය මම ඉන්න මම ඒ සඳහා සූදානම් මගේ දායකත්වය දෙන්න. ස්තුතියි.